බලන්නකො මේ අද මම බෙහෙත් ගන්න ගියා මේ දොස්තරලා ස්ට්‍රයික් කරලානේ මහජනයාගේ සල්ලි වලින් නේද කරන අපරාධ පේනවද අපි මේ අද මොළංග රෝහලට ගියා ආයුර්වේද රෝහලට ගියා මේ බෙහෙත් ගන්න මේ දන්නේම නැතුව ડોක්ටර්ලා ස්ට්‍රයික් කිව්වෙත් නැහැ කලින් ස්ට්‍රයික් කරන ඉතින් ඊයේ නෝටිස් එකක් ගහලා දුන්නේ නැහැ හරි ලෙඩු හරියම අපහසුතාවයකට කරලා ආපහු එන්න ආවා බලන්නකො මේ මිනිස්සු රස්තිය දුනා ආපහු ආව ගොඩාක් කට්ටිය ගිහිල්ලා මහනුවරට යනකම් බෙහෙත් ගන්න ආවා අම්මත් එක්ක යාට හොඳටම අමාරුයි ඒ වුණාට අද අපිට හැරෙන්න උනා මොකද වෙන්දටත් අපි උදේ පාන්දර වෙලා පොලිං වල ඉඳලා ආයෙ ගෙදර යන්න බෙහෙත් අරගෙන දැන් මෙහෙම වුණාම ඇත්තටම මිනිස්සු අපහසුතාවයට ලක් වෙන දැන් මෙහෙම ડોක්ටර්ස්ලායි නර්ස්ලායි වර්ධනය කරද්දි මිනිස්සුන්ට අමාරු වෙන්නේ වෛද්‍යවරු හෙදියෝ අදම ගානේ අමාරුවෙන් කෑ ගහන දෙකියවත් බලන්නේ නැහැ එච්චරටම මේ රටේ වෛද්‍ය සේවය මෙහෙම මේ වගේ තැනකටපත් වෙලා නම් ඉතින් අපි කොහොමද අසනීපයක් වෙච්ච කෙනෙක් සල්ලි නැති මිනිස්සෙක් කොහෙන්ද ගිහිල්ලා බෙහෙත් ගන්න කියලා මට අහන්න තියෙන මේ මිනිස්සෙක්ගෙන් මීට වඩා මේගොල්ලෝ පොඩ්ඩක් වයිකීමෙන් ඇතුළු වැඩ කරන්න ඕනේ කියන එක තමයි මම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ